ඒ වගේම සියලු දෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. අපි යම් ධර්මයක් ඉගෙන ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපේ සියලු ධර්මයන් අකුසල් දුරු කරලා කුසල් වර්ධනය කිරීම සඳහාම විය යුතුයි. ඒක බුදුරජාණන් වහන්සේගේ අවවාදය. එහෙනම් අපි ඉරිදා දවසේ කරන්නේ අභිධර්මයේ පිළිබඳ සාකච්ඡාවක්. එහෙනම් අභිධර්මය ඉගෙන ගන්නවා නම් ඒක තුලිනුත් කුසල් වර්ධනය වෙලා අකුසල් දුරු වෙන්න ඕනේ. සිත් 121 ගැන විස්තර වශයෙන් ඉගෙන ගැනීමත් චෛතසික 52 ගැන ඉගෙන ගැනීමෙනුත් තරහ අඩු වෙනවද? අන්න පළවෙනි ප්‍රශ්නේ කෙනෙකුට හොඳට තර්ක කරන්න පුළුවන්. ඊර්ෂ්‍යාව අඩු වෙනවද? ක්‍රෝධය අඩු වෙනවද? වෛරය අඩු වෙනවද? භාවනා වර්ධනය වෙනවද? මොකක්වත් නෑ. එහෙනම් අභිධර්මය ඕනේ නෑද? ඒක තවත් එක විෂයක් නිකන් විද්‍යාව වගේ ගණිතය වගේ තවත් එක කටපාඩම් කරගන්න විෂයක් විතරද කියලා අපිට සැකයක් ඇති වෙනවා. ඉතින් ඒකින්ද ඒ බව තමයි තේරුම් ගන්න ඕනේ. ඇත්තටම හරියටම ඉගෙන ගත්තොත් අර කිව්ව ඔක්කොම සිද්ධ වෙනවා. තරහ අඩු වෙනවා. ඊර්ෂ්‍යාව අඩු වෙනවා, ක්‍රෝධය අඩු වෙනවා, වෛරය අඩු වෙනවා. ඒ කොහොම ඉගෙන ගත්තොත්ද? සිත් ගැන, චෛතසික ගැන ඉගෙනගෙන, රූප ගැන ඉගෙනගෙන, මේකේ තියෙන ශරීරයේ සත්‍ය తত্ত্বය ගැන ඉගෙන ගන්නකොට මේක අනිත්‍ය බව තේරෙනවා. ඒ සිත්වල ක්‍රියාකාරීත්වය බලනකොට සිතක ආයශය බොහොම සනේයයි කියලා දැනෙනවා. සිතක් සකස් වෙන විදිහ ගැන දැනෙනකොට ඒක අනාත්මයි කියලා අනිත්‍යයි අනාත්මයි කියලා තේරෙනවා. යමක් අනිත්‍ය නම් ඒක නිසාවෙන් ඒක සැප පිණිස පවතින්නේ නෑ දුක් ඇති වෙනවා කියලා දැනනවා. එහෙනම් අභිධර්මයේ ත්‍රිලක්ෂණය අවබෝධය සඳහා විශාල හේතුවක් වෙනවා. සත්ව පුද්ගලයෙක් නොව මෙතන ක්‍රියාවක් බව තේරුම් ගන්න ලොකු ලාභයක් ලැබෙනවා. ඒකින්ද අභිධර්මයේ කියන එක ජීවිත අවබෝධය සඳහායි. එහෙනම් අපි අභිධර්මයේ කතා කරනවා නම් කතා කරන්න ඕනේ ජීවිතේට ඒක රාශී කරගෙන. දැන් ලොකු දෙයක් කියන්න යන්නේ නැහැ. අපි දැන්ට ආපු ආපු ගමනේදී අභිධර්ම වැඩසටහනේ අපි සාකච්ඡා කරේ සත්‍ය තත්වයක් ගැන මොනවද සිතක් සකස් වෙන්න හේතු වෙන සිතත් එක්කම උපදින සිතත් එක්කම නැති වෙන සිත ගන්න අරමුණ ගන්න යම්කිසි තවත් සිතට අන්‍ය වූ ක්‍රියාවෝ වගේක් තියෙනවා කිව්වා අන්‍ය වූ දේවල් වගේක් අන්‍ය වූ වැඩපිළිවෙලක් තියෙනවා ඒකට කිව්වා චෛතසික කියලා හරිද? එතකොට ලෝකෙම තියෙන දේවල් කොටස් හතරකට බෙදෙනවා චිත්තචෛතසික රූප නිබ්බාන කියලා. නිබ්බාන කියන එක අපි පොඩ්ඩකට පැත්තකින් තිබ්බා. රූප කියන කොටසත් පැත්තකින් තිබ්බා. අපි දැන් මේ දවස්වල කතා කරමින් ඉන්නේ චිත්තචෛතසික පිළිබඳව. එතකොට චිත්තචෛතසික දෙක කියන්නේ මොකක්ද කියලා බලපුවාම චෛතසිකයන්ගේ ගුණයන් තමයි අපි අර ඉස්සෙල්ලා කිව්වේ. මම මේ ටික වේගෙන් වේගෙන් කියනවා. මොකද මේවා කතා කරලා තියෙන දේවල් හින්දා නමුත් හැමදාම මේ ටික අලුත් කරගන්න ඕනේ. ඒකයි මම ඉක්මනින් කියන්නේ. ඊට පස්සේ අපි හිමින් සැරේ අලුත් අලුත් ටිකට යනකොට හිමින් සැරේ කතා කරනවා. චිත්තචෛතසික කියලා කිව්වහම සිතත් එක්කම ඉපදිලා චෛතසික කියනකොට සිතත් එක්කම ඉපදිලා නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න සිත උපදින ස්ථානයේම උපදින තව ක්‍රියාවක් මොකක් වගේද හොද්දේ රස වගේ හොද්දේ රස කියන්නේ හිතනම් ඒ හිත ඒ රසට අදාළ නොවන රස හැදෙන්න හේතු වෙන අන්‍ය දේවල් තමයි එකතු කරපු දේවල්. එකතු කරපු දේවල් අනුව තමයි රස හැදෙන්නේ. රස හිතනම් එකතු කරපු දේවල් චෛතසික වගේ හරියට. නිකන් අන්න ඒ වගේ තමයි මේ චිත්තචෛතසික දෙකේ ක්‍රියාකාරීත්වය. දැන් අපි දැනගත්තා සිත් හැදෙනවා චෛතසිකයන් එකතු වෙලා කියලා. මම ඔකට හැමදාම තේරුම් කරවන්න පහසු දේ ගැන පහසු උදාහරණයක් තියාගෙනයි අපි යන්නේ මේ ගමන ඉස්සරහට. පාසලක ළමයි ටිකක් ඉන්නවා. පාසලේ සමිති වගේක් තියෙනවා. බෞද්ධ සමිතියක් තියෙනවා, සිංහල සමිතියක් තියෙනවා, සාහිත්‍ය සමිතියක් තියෙනවා, ක්‍රීඩා සමිතියක් තියෙනවා. ඒ වගේ සමිති වගේක් තියෙනවා. දැන් මේ සමිති හැදලා තියෙන කාගෙන්ද එතකොට? ළමයින්ගේ. ඔන්න දක්ෂ ගුරුවරයෙක් දැන් දන්නවා දැන් සමිති ටික ළමයි ඉන්නවා සමිති ටික හැදිලා තියෙන්නේ. දක්ෂ ගුරුවරයෙක් හොඳ ළමයිත් එක්ක සමගිව ඉන්න ළමයිත් එක්කම ඉන්න ගුරුවරයෙක් දන්නවා මේ සමිතියේ ඉන්න මේ ළමයි ටික මේ සමිතියේ ඉන්න මේ ළමයි ටික මේ සමිතියේ ඉන්න මේ ළමයි ටික මේ සමිතියේ ඉන්න මේ ළමයි ටික කියලා ඔය වෙලා තියෙන වැඩේ දන්නවා. නේද? හරි. ඒ වගේම තව දෙයක් දන්නවා. එක ළමයෙක් ගත්තොත් ඒ ගුරුවරයා දන්නවා. ඒ ළමයා අහවල් සමිතියෙත් ඉන්නවා අහවල් සමිතියෙත් ඉන්නවා අහවල් සමිතියෙත් ඉන්නවා කියලා. සමිතියක් ගත්තොත් ඉන්න ළමයි ටිකක් දන්නවා ළමයෙක් ගත්තොත් ඒ ළමයා කොයි කොයි සමිතියට අයිති වෙනවද කියලා දන්නවා හිත හැදෙන්නේ චෛතසිකයන්ගේ එකතුවෙන් අපි හිත ටික ගමු සමිති ටික වගේ කියලා නේද ළමයි ටික ගමු චෛතසික ටික වගේ කියලා චෛතසික ටික ළමයි වගේ එහෙනම් ඒ ඒ චෛතසිකය හැදෙන්නේ ඒ ඒ ඒ ඒ ඒ එතකොට එතකොට අපි දැනගන්න වෙනවා ඒ ඒ සිත හැදෙන්න අවශ්‍ය කරන චෛතසික මොනවද ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ ඒ චෛතසිකයන් නියදෙන ඒ ඒ චෛතසිකයන් ළමයි ඉන්න එක ළමයෙක් ගත්තාම ඒ ළමයා ඉන්න සමිත්‍රික මොනවද වගේ ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් මොනවද කියලා දැනගන්න ඕනේ. ඔන්න ඔය ටික දැනගන්න තමයි අපි සිත් ගැන සහ චෛතසික ගැන ඉගෙන ගත්තේ. හරිද? නිකන් ඒක ඉගෙනගෙන වැඩ නැහැ. දැන් අපි දැනගන්නවා මේවා යෙදෙන්නේ කොහොමද? ඒ ටික දැනගන්නකොට තමයි අපිට තේරෙන්නේ මගේ ළඟ එහෙම වැඩක් තිබ්බද අපි මන් දන්නේ නැහැ. නේද? ඒක මගේ වැඩක් නෙවෙයි. මේ යෙදෙන ආකාරය හැටියට පහළ වෙන හිතක් ඊට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඔකත් එක්ක පස්සේ අපි හේතු ටික ගැන කතා කරනකොට තේරෙනවා හොඳටම හේතුප්‍රත්‍ය මේකේ අභිධර්මයෙන් අපි කතා කරනවා. එතකොට තව හොඳට මේක තේරෙන්න පටන් ගන්නවා. මුලදී කිසිම තේරුමක් නැති මෙලෝ වැඩක් නැති වැඩක් විදිහට තමයි දැනෙන්නේ. ඇයි? සිත් ටිකයි, චෛසික ටිකයි මේක කියෝගෙන කියෝගෙන යනවා. අතනින් 121යි, මෙතනින් 5යි, 10යි, 15යි කියලා ඔළුවත් එක ටිකක් නරක් වෙනවා වගේ එකපාරටම කරුණු කාරණා සහිතව ඉගෙන ගත්තේ නැත්තම්. ඒකද මේ අරමුණ තියාගෙනයි අපි යන්නේ මේ ගමන. මේ අරමුණ තියාගෙන අපිට දැන් තියෙන අරමුණ මොකද්ද? සිත්තික සහ චෛතසික මිශ්‍ර වෙන හැටි හොයාගන්න එක. ඒතර දැන් අපි සිත් එහෙම හොයාගන්න නම් අර සමිති ටික මොනවද ළමයි ටික මොනවද කියලා දැනගෙන තියෙන්න ඕනද නැද්ද? නේද? එහෙනම් සිත් ටික මොනවද චෛතසික මොනවද කියලා දැනගෙන තියෙන්න ඕනේ. අන්න ඒ සිත්තික මොනවද චෛතසික මොනවද කියලා දැනගන්න තමයි අපි සිත්තික සහ චෛතසික ගැන සිත් 121 ගැන කෙටියෙනු චෛතසික 52 ගැන කෙටියෙනු දැනට මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි නේද සිත් මූලික වශයෙන් කොටස් හතරකට බෙදෙනවා කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා හරිද එතකොට කාමාවචර ටික බෙදෙනවා ආයසරයක් සෝබන චෛතසික අහේතුක චෛතසික ටික සහ සෝබන සිත් සහ අහේතුක සිත් සහ කුසල මේ අකුසල සිත් කියලා නේද? එතකොට ඒ වගේ අපි කාමාචර 54 බෙදලා යන විදිහ ගැන බැලුවා. අකුසල සිත් කොටස් තුනකට ආය බෙදුණා. ලෝභ මූල, දේශ මූල, මෝහ මූල කියලා. එතකොට අහේතුක සිත් ටික බෙදුණා. අකුසල විපාක, කුසල විපාක සහ ක්‍රියා කියලා. මම කිතිය මතක් කරලා මම කෝ ඒ ටික හොඳට බලා ගන්න කියලා. එතකොට අරූප අරූපාවචර අරූපාවචර සහ ලෝකෝත්තර වශයෙන් මේ ටික බෙදීමක් සිද්ධ වුණා. ඊළඟට චෛතසික ටික ගත්තාම ඒක අන්‍ය සමාන රාශිය කියලා චෛතසික ටිකක් බෙදුණා. සහ දැන් ඕනම චෛතසිකයක් ගත්තා එක්ක කුසල වෙන්න ඕන එක්ක අකුසල වෙන්න ඕන. එහෙනම් කුසල කොටසට සෝබන රාශිය කිව්වා. අකුසල කොටසට අකුසල රාශිය කිව්වා. දෙකටම යන ඒවට කිව්වා අන්‍ය සමාන රාශිය කියලා. දෙකටම යන ඒවට කිව්වා අන්‍ය සමාන රාශිය කියලා. අන්‍ය සමාන රාශියේ තියෙනවා කිව්වා ප්‍රකීර්ණක සහ සර්වචිත්ත සාධාරණ. ඒ කියන්නේ දෙකටම යන ඒවායි හැම හිතකටම යන. හැම හිතකම යෙදෙන චෛතසික වලට කිව්වා සර්වචිත්ත සාධාරණ කියලා. සමහර ඒවාට විතරක් ගිහලා සමහර ඒවාට යන්නේ නැති ඒවාට කිව්වා ප්‍රකීර්ණක චෛතසික කියලා. දැන් හරි. හරිද? ওই විදිහට තමයි මේක අපි බෙදාගෙන තියෙන දල වශයෙන් මේ ටික දැනගෙන ඉන්න කියලා කිව්වා. මොකද මම ඒකට අද ලොකු වෙලාවක් ගන්නෑ. මොකද ගිය සතියේ අපි ලොකු වෙලාවක් අරගෙන ඔය දෙක ආයසරයක් මම පැහැදිලි කරපු හින්දා මොකද නැත්නම් අපිට මේකේ මේ යෙදීම් ටික කතා කරන්න බැරි වෙනවා. එතකොට මම හිතන්නේ මතක ඇති දැන් මෙතන ඉඳන් හිමින් කතා කරමු ආයසරයක් මේ ඉදාටික ආය කතා කරන හින්දා යම් යම් අපි අර කිව්වා වගේ ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් කිව්වහම ඒ ඒ ළමයි ඉන්න සමිති. හරිද? අන්න ඒ නීති ටික ඉස්සලා කතා කරන්නේ ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත්වලට ඒ සිත් යෙදෙන ආකාරයට අපි කිව්වා සංප්‍රයෝග වීම සංප්‍රයෝග ණය සංප්‍රයෝග කරන ආකාරය. ඒ ඒ චෛතසිකයන් සිත්වල යෙදෙන ආකාරයට කිව්වා සංප්‍රයෝග ණය කියලා. ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික මොනවද කියලා හොයන එකට කිව්වා සංග්‍රහ ණය කියලා. සංග්‍රහ ණය කියලා. සංග්‍රහ වෙන ක්‍රමය කියලා. එතකොට සංප්‍රයෝග සහ සංග්‍රහ කියන ටික අපි දැන් දැනගන්න ඕනේ. මේක තමයි මේකේ තියෙන වැදගත්ම කොටසක්. එතකොට මේකෙදි අපි කිව්වයි සංප්‍රයෝග වෙන ආකාරය කොටස් 16කට බෙදෙනවා කියලා. මම ඊයේ කියලා කියන්නේ හැම වෙලේම කලින් දවසටයි නේද සාමාන්‍යයෙන් එහෙමනේ අපි නේද? එතකොට ඒක කියවෙන වචනයක් ඊයේ කියලා කියන්නේ කලින් අපි ධර්මය කරපු දවසට. එතකොට එදා දවසේ අපි කතා කරා එහෙනම් මේක මේක නීති 16ක් තියෙනවා කියලා අන්න හොඳ ළමයි ළමයි වෙදිලා ඉන්න විදිහ 16ක් දැන්. ඒ ඒ ළමයා ඒ සමිතිය වලට ගිහිල්ලා තියෙන ආකාර 16ක් තියෙනවා කියලා අපි කතා කරා. එහෙනම් සම්ප්‍රයෝග ණය 16යි. සම්ප්‍රයෝග ණය 16 යෙදෙනකොට චෛතසික ටික බෙදෙන හැටි මතක මතක තියෙනවා දැන් අපිට හොඳට. දැන් ආයෙ ඒක පොඩ්ඩක් මතක් කරගන්න වෙනවා. කොහොමද චෛතසික බෙදෙන්නේ? සෝබන රාශිය අකුසල රාශිය සහ අන්‍ය සමාන රාශිය. අන්‍ය සමාන රාශිය කොටස් දෙකකට බෙදෙනවා. හැම හිතකටම යන ඒවා සහ උපකින්නක චෛත්‍ය කියලා. හරිද? එතකොට අපිට මේක මතකයි මම මතක තියාගන්න කිව්වා මතකයක් තියාගන්න කිව්වා ඔය අන්න සමාන රාශියේ චෛතසික 13යි කියලා 13 කියන්නේ අර සමාජ සම්මතයේ නරක ඉලක්කමක් නේ. ඒකෙන්ද ඒක මතක තියාගන්න කිව්වා 13යි කියලා. එතකොට අකුසල රාශිය 14යි සෝබන රාශියේ 25යි, ඒතර 13යි, 14යි, 15 වෙනකොට 25. ඔක්කොම 52 හැදෙන්නේ එහෙමයි. ඉතින් ඒක මතක තියාගන්න ලේද එහෙනම් 13යි කියලා දන්නවා. 13න් 7ක් වැටෙනවා සර්වචිත්ත සාධාරණ චෛතසික වල. ඒ නමින්ම නීතිය හම්බෙනවා අපිට. ඒක අපි එදා කතා කරා. සර්වචිත්ත සාධාරණ කිව්වහම හැම හිතකම හැදෙනවා. හැම හිතකම යනවා කියන එක. එහෙනම් සරල චිත්‍ර එහෙනම් අපිට ඔන්න පළවෙනි සම්ප්‍රයෝග ණය හම්බුණා පළවෙනි සම්ප්‍රයෝග ණය තමයි සරල චිත්ත සාධාරණ චෛතසික හතට අදාළ නීතිය හරිද ඒ කියන්නේ හරියට මේ ළමයි හත් දෙනා හැම සමිතියකම ඉන්නවා මේ ළමයි හත් දෙනා නැතුව සමිතියක් හැදෙන්නේ නැහැ අන්න එහෙමයි හේතර කතාව හරිද මේ ළමයි හත් දෙනා හැම සමිතියකම ඉන්නවා මේ ළමයි හත් දෙනා නැතුව සමිතියක් හැදෙන්නේ නැහැ කියන එකයි කවුද මේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාරය කියලා කියන මේ සර්වචිත්ත සාධාරණ චෛතසිකයන් 89ක් විදිහට ගත්තත් 121ක් ගත්ත විදිහට ගත්තත් කොයි සිතක හෝ හැම හිතකම මේ ටික තියෙන්න ඕනේ හැම සිතකම එකවරම යෙදෙනවා පෙර පසු වෙලා යෙදෙන්නේ නෑ එකවරම යෙදෙනවා ඒ විතරක් නෙවෙයි මේ චෛතසික හද නොලැබෙන එක හිතක්වත් නෑ මේ චෛතසික හද නොලැබෙන එක හිතක්වත් එහෙනම් සමිතියක් වගේම ඉන්නවා. අන්න පළවෙනි නීතිය අපි දැනගත්තා ඊයේ. ඊට පස්සේ මේ තමයි ඊට පස්සේ අපි ආවා දෙවෙනි එකට ආවා දෙවෙනි එක තමයි විතක්කයේ දෙන සිත් දෙවෙනි නීතිය දෙවෙනි නීතිය වැදෙන්නේ ඒ කියන්නේ විතක්කය කියලා කියන්නේ දැන් අපි එන්නේ කොතෙන්ද ප්‍රකීර්ණක චෛතසික 6ට මේ ප්‍රකීර්ණක චෛතසික 6ට නීති 6ක් තියෙනවා ඊට පස්සේ ලේසි අපිට උග හරි අපි ඊයේ ඒ ටික මම සාරාංශ වශයෙන් කිව්වා ප්‍රකීර්ණක චෛතසික 6ට නීති 6ක් තියෙනවා පළවෙනි එක එහෙමනම් ඉන්නේ ප්‍රකීර්ණ චෛතසික කියන්නේ මොනවද විතක්ක ਵਿਚාර අදිමෝක්ක වීරය ප්‍රීති ඡන්ද විතක්ක විචාර අදිමෝක්ක වීරය ප්‍රීති ඡන්ද කියන tikai මේ හයට වෙනම නීති හයක් තියෙනවා අපි ඊයේ නැත්නම් ඉතින් ඉස්සලා දවසේ විතක්කයේ යෙදෙන සිත් ගැන සාකච්ඡා කරා 55ක් අන්න සිත් 121කින් 55කම විතක්ක යෙදෙනවා මොනවද යෙදෙන සිත් කියලා බලපුවාම අපි කතා කරා 50 දැන් ඔන්න සිත් කාරණාව ඕන වෙනවා සිත් ඔක්කොම තියෙනවා කාමාවචර පැත්තේ සිත් 54ක් තියෙනවා මේ කාමාවචර සිත් 54න් අපි දන්නවා ඊයේ මම පැහැදිලි කරා දෙපස් විඥාන ඇරෙන්න අනිත් ඔක්කගේම සිත මේ විතක්කය යෙදෙනවා. හරිද? එතකොට 44ක් එතනින් යෙදෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ප්‍රථම ධානයට අදාළව සිත් 11ක් හැදෙන හැටි අපි කතා කරා. ලෝකෝත්තර පැත්තෙන් 8යි. ලෝකෝත්තර පැත්තේ මොකද ලෝකෝත්තර සිත් කිව්වහම ඒ ලෝකෝත්තර සිත් ධ්‍යාන පහේම 4 4 4 4 4 4 තමයි සිත් 40ක් හැදෙන්නේ. ධ්‍යාන පහේ මොනවද හතර එන්නේ? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් ප්‍රථම ධ්‍යානේ. ඊළඟට ඒකෙම මාර්ග ටික. හරිද? එතකොට සෝවාන් මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරිහත් මාර්ගය. එතකොට 8යි ප්‍රථම ධ්‍යානයේ 8යි, ද්විතිය ධ්‍යානයේ 8යි, තෘතිය ධ්‍යානයේ 8යි, 8 වර 5 40යි. එහෙනම් ප්‍රථම ධ්‍යානයේ 8 විතරයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට අන්න ඒ ප්‍රථම ධානයේ 8එහි යෙදෙනවා එතකොට දෙපස් විඥාණය අතන අතනින් අපිට හම්බෙනවා මාර්ගසිත එතනින් 11ක් හම්බෙනවා මේ මේ ලෝකෝත්තර සිත් වලින් 8ක් හම්බුණා ඊළඟට ප්‍රථම ධ්‍යාන අරූපාවචර එක සිතකවත් අරූපාවචර පැත්තේ එකකවත් විතර්ක නැහැ. රූපාවචර පැත්තේ ධ්‍යාන පහයි නේද? ධ්‍යාන පහෙන් රූපාවචර සිත් 15ක් හැදුනේ කොහොමද? ධ්‍යාන පහ කුසල විපාක ක්‍රියා කියලා. ඒ කියන ප්‍රථම ධ්‍යාන තුන විතරයි. එහෙනම් ප්‍රථම ධ්‍යාන සිත් තියෙනවා 11. අන්නල 44යි කලින් කිව්ව 44යි දෙපස් විඥානය අනිත් ඔක්කොම සිත් ටිකයි. ඔය ප්‍රථම ධ්‍යාන සිත් 11ක් තියෙනවා. ඒ 11යි තමයි විතක්ක කියන චෛතසිකය එදෙන්නේ. හරිද? දැන් අපිට ඒක පැහැදිලි වෙන්න ඕනේ ආශරයක් මම කියනවා මේක අපි ඊයේ කතා කරපු එකක්. මේක නීතියක්. මේ නීතිය අපි සටහන් ටික හොඳට පොඩ්ඩක් මතක තියාගන්න මේක අමතර කාලයක් යොදවුවට කමන්නේ කෙනෙකුට හිතෙයි අප්පෝ මේක හරියන්නේ නැහැ මට මේකට කාලේ නැහැ මට තියෙන වැඩ කියලා. මොනවද මට තියෙන වැඩ? නේද මට කාර්යාලයේ වැඩ තියෙනවා මම නොයේකුත් දේවල් ඉගෙන ගත්තා අතීතයේදී නේද ගණන් ඉගෙන ගත්තා තව නොයේකුත් ඒවා ඉගෙන ගත්තා දැන් වුණත් හැබැයි මාස්ටර් එකක් වගේ කරන්න කිව්වොත් මේ මොන හරි මේ <laughs> ගාණක් වැඩි වෙනවා කියලා මේ පඩිය ගාණක් හරි වැඩි වෙනවා මේකක් කරගත්තොත් කියලා අමාරුවෙන් හරි අමාරු වයසේදී හරි ඉගෙන ගන්නවද නැද්ද? ඔන්න මම හදන්නේ ඔය පසුගාමී චින්තනය කඩන්නයි මේ හදන්නේ. හරිද? අපි හැමදාම අපේ ලෞකිකත්වය සඳහා ඉගෙන ගත්තා. නේද? ලෝකෝත්තර தත්වයන් සඳහා ඉගෙන ගන්න මේක නිෂ්ඵල දෙයක් කියලා අපිට හිතෙන්න පුළුවන්. නෑ මේක නිෂ්ඵල දෙයක් නෙවෙයි. මොකද මම ඔහොම කියන්නේ ඇයි හරියට හිත බලලා කියනවා වගේ. මටත් එහෙම හිතෙච්ච හින්දා. හරිද? මටත් එහෙමම හිතුණා. මම ඒකට විසඳුම හෙව්වා. ඇයි එහෙමනම් අභිධර්මයේ මෙච්චර කල් පවතියද? නේද? රහතන් වහන්සේලාගේ කාලේ පටන් ත්‍රිපිටකයක් පැවතෙන්නේ මේක වැඩක් නැත්තම් කලින්ම කට්ටිය අපිට වැඩිය නුවණ තියෙන නේද? රේණුකාන් චන්දවිමල හාමුදුරුවෝ වගේ අය පවා මේ මෑත කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා අභිධර්ම ගැන ලොකු උනන්දුවක් තිබුණා. එහෙනම් දන්නවා මේකෙන් තමන්ගේ කෙලෙස් ප්‍රහාණයට හේතුවක් නොවෙනවා නම් අනිවාර්යයෙන්ම මේ මහා ස්ථවිරයන් වහන්සේලා මේක සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. අපි යමක් දිහා උඩින්ම බලපුවා තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඒකද තාමත් පුළුවන් මම අපි මොකද බොහොම සරලව මේක කරගෙන යන්නේ. සිත් ටික සහ චෛතසික ගැන තියෙන සටහන පොඩ්ඩක් ඔළුවේ තියාගත්තා නම් මේක කතා කරන්න පුළුවන් මේක අමාරු දෙයක් නෙවෙයි බොහොම පොඩි දෙයක් අපි මේ වෙනකන් කතා කරලා තියෙන්නේ. සාරාංශ වශයෙන් ගත්තොත් මේ වෙනකන් කතා කරලා තියෙන්නේ මොනවද? සිත් වර්ගීකරණයක් සහ චෛතසික වර්ගීකරණයක්. මේ කියනකොට පැටලෙන්නේ ඇයි? ඒක ඔළුවට එන්නේ නැති හින්දා. හරි ඒක ඔළුවට එන්න පොඩ්ඩක්වත් අමාරු නෑ. සිත් රැටෙන්නේ කොටස් හතරකට බෙදලා තියෙන්නේ. චෛතසික කොටස් තුනකට බෙදලා තියෙන්නේ. හරිද? ඒ හතරකට බෙදිච්ච එකේ සිත් ආයසරයක් පොඩි පොඩි කෑලි වලට පොඩි පොඩි බෙදීම් වගේක් තියෙනවා. චෛතසිකත් එහෙමයි. පුංචිම පුංචි ඒ ටික පොඩ්ඩක් ඔළුවට ගත්තා මේ භාෂාව තේරෙනවා. භාෂාව තේරිච්ච ගමන් මේ කියනකොට එකපාරටම කාමාවචර අහේතුක කියලා කියනකොටම තේරෙනවා කොතනද හිත කියලා. අන්න ඒ தත්තරපත් වුණා නම් ඒ ඒ தත්තරපත් වෙන ගොඩක් අමාරු නෑ. මං කිව්වේ chart එක විතරක් හදාගන්න කියලා විතරයි ඒ සිත් ගාන රහිමේ පස්සේ ඔළුවට එයි. ඒවා ඔක්කොම එකවරම එක තැනක ඉඳන් ඉගෙන ගන්න ගියොත් මේකෙන් 8යි මේකෙන් 7යි කියලා මේක හරියන්නේ නෑ. නෑ ගොඩාක් වැසෙනවා හැමෝම. හරි? ඒක පස්සේ අපි ඔළුවට හිමින් සැරේ ඒයි කරගෙන යන එකයි තියෙන්නේ. එහෙනම් අපි දැන් දැනගත්තා විතක්ක කියන චෛතසිකයට විතක්ක කියන චෛතසිකයට යෙදෙන සිත් 55යි කියලා. ඒ වගේම අපි මම ඒකට ආය කාලය ගන්නෙ නෑ නොයෙදෙන සිත් ටික ගැන කතා කරපුවාම අර පැත්තෙන් 10යි මේ කොහෙන්ද කාමාවචර පැත්තෙන් 10යි රූපාවචර රූපාවචරව තියෙන සිත් 15න් තුනක් අඩු වුණාම එතනින් 12ක යෙදෙන්නේ නැහැ. අරූපාවචර තියෙන 12ම යෙදෙන්නේ නැහැ. ලෝකෝත්තර සිත් 40න් 8ක විතරයි යෙදෙන්නේ. එහෙනම් 32ක යෙදෙන්නේ නැහැ. එතකොට යෙදෙන්නේ නැති ටික ගත්තාම 66ක් වෙනවා. එහෙනම් එතකොට ඔන්න ඔය ටික අපි දන්නවා. ඔය ටික දන්නවා කියන්නේ මොකද්ද? විතක්ක චෛතසිකය පිළිබඳව සියලු දේ අපි එතකොට දැන් දන්නවා. සියලු දේ විතක්ක කියන චෛතසික අපි අහනවා දැන් නේද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, නික්කම්ම නේද සංකල්පනා ඒ විදිහට අපි දන්නවා. අන්න එතකොට ඒවා ගැන සූත්‍රයට අනුව දැනගද්දිත් අපිට ඒක හැම වෙලෙම මතක තියාගන්න පුළුවන්. දැන් අපි දන්නවා එහෙමනම් විතක්ක චෛතසිකය යෙදෙන සහ නොයදෙන තැන් ගැන කාත් එක්ක හරි කතා කරන්න පුළුවන් මට්ටමටම දන්නවා. හරි. ඊළඟට අපි යන් අද දවසේ එතකොට ਵਿਚාර ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒක දැන් ඒක ධානාංගයක් නේද? හුඟක් වෙලාවට මේ සිත් බෙදනකොට ධාන අංගයක් වෙනවා නම් ඒ චෛතසිකය ඒක අනිවාර්යෙන් අපි කතා අපිට කතා කරන්න වෙනවා සිත් 121ක් බෙදෙන ආකාරයට. ධානාංගයක් නොවෙනවා නම් ධාන ભેදයක් නැත්නම් ඒ චෛතසිකයට ඒ චෛතසිකයේ ධාන අංගයක් නෙවෙයි නම් අර ධ්‍යාන අනුව බෙදීමක් වෙන්නේ නැති හින්දා මේ 89ට ආකාරයට ගන්න ඕනේ. ඒකට පැටලෙන්නේ නැහැ. ලේසි විග්‍රහ කරගන්න. නමුත් ਵਿਚාරක කියන්නේ ධ්‍යාන අංගයක් හින්දා මොකද අපිට කරන්න වෙන්නේ? සිත් 121 ක්‍රමයටම යෙදෙන නොයෙදෙන ඒවා ගැන බලන්න නැත්නම් අරක ටික සම්පූර්ණ සිත් ටික ඔක්කොමත් එක ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් එහෙමනම් ਵਿਚාරය ගැන අපි කතා කරනකොට ඉස්සෙල්ලා වගේම නොයෙදෙන යෙදෙන සිත් ගත්තාම අර ඉස්සෙල්ලට වඩා වැඩි වෙනවා විතක්කය යෙදිච්ච සිත් 55ක් තියෙනවා නම් ඒ 55ේම යෙදෙනවා හරිද ඊළඟට ධ්‍යාන සිත් එතකොට ඒ 55ේම යෙදෙනවා ඒ 55ට අමතරව අන්න බලන්න හොයාගන්න ලේසි දැන් අර 55 මතකයිනේ ඒ 55ට අමතර මොනවද දෙවෙනි ධ්‍යානයට අදාළ සිත් දෙවෙනි ධ්‍යානයට අදාළ සිත් ඔක්කොම කියා දෙන්නේ ආය 11ක් එනවා ඒ කොහොමද 11ක් එන්නේ ලෝකෝත්තර පැත්තෙන් 8යි රූපාවචර පැත්තෙන් 3යි. විපාක ක්‍රියා එන 11යි. එහෙනම් අනිවාර්යයෙන්ම 55ට 11 එකතු වෙච්ච ගමන් මේ වැඩේ හරියනවා. හරිද? ඒත් අපේ ඔළුවට මේ ටික ගන්න එකයි ගන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලා එකට වැඩිය වෙනස් වෙන්නේ කොහෙන්ද? දෙවෙනි ධානය සිත් ටික එකතු වෙනවා. විතක්කයේදී හැම සිතකම වේදනාවක් කියන්නේ විතක්කයේ වේදන 55 අපි දැන් දන්නවා. ඒ 55ට අමතරව ලෝකෝත්තර පැත්තෙන් 8ක් එකතු වෙනවා අනිවාර්යයෙන්ම. ඒ දෙවෙනි ධානයට අදාළ මාර්ග සිත්තික සහ ඵල සිත්තික ඊළඟට අරූපාවචර පැත්තේ ඕව නැහැ නේද? රූපාවචර පැත්තෙන් ඉස්සෙල් ප්‍රථම ධානය ටික එකතු වුණා. ඒයි 56 ASCII එක තියෙනවනේ. එහෙනම් 3ක් එකතු වුණා 8 3 11යි. එහෙනම් දැන් දන්නවා යෙදෙන සිත් ටික 11යි කියලා. එහෙනම් ඒ වගේම එහෙමනම් නොයෙදෙන සිත් ටික 55ක් වෙනවා ඒකේ. නොයෙදෙන සිත් ටික 55ක් වෙනවා. එතකොට ඒ විදිහට අපිට මතක් කර තියාගන්න පුළුවන් ඇත්තටම මොනවද ඒ සිත් කියලා අපිට හොඳට මතක තියාගන්න පුළුවන් එතකොට ඒ නීතිය ඔන්න දැන් අපි දන්නවා අයව පටල ගන්න ඕනේ සරලව දන්නවා හරි ඊළඟට අපි යනවා ඊළඟට තියෙන චෛතසික ධර්මය තමයි විතක්ක ਵਿਚාර අපි කතා කරා විතක්කය සහ ਵਿਚාර දැන් තියෙන්නේ අදිමෝක්ක. හරිද? අදිමෝක්කය කියන්නේ ධානාංගය නෙවෙයි. ඒකෙන් අපිට ඒක පහසුයි කතා කරන එක පැටලෙනවා අඩුයි. අදිමෝක්කය ගැන කතා කරනකොට ඒක ගැන කතා කරන එක පහසුයි 89ක් සිත් කියලා හිතාගෙන කොහොමද 89 හැදෙන්නේ? අර 40 වෙනුවට ගන්නේ 8යි. හරිද? 40 වෙනුවට ගන්නේ 8යි. එතකොට 89ක් 89ක් හැදෙනවා. මේ 89ට තව 8 ඒවා 4ක් එකතු වෙනවා 32ක් එකතු වෙනවා තමයි අර පහෙන් වර නැගුණොත්. මොකද අතන ගන්නේ ලෝකෝත්තර සිත් සහ ඵල සිත් කියලා 8ක් විතරයි. ප්‍රථම ධානය කියන්නේ මාර්ග සිත් සහ ඵල සිත් කියලා 8ක් විතරයි ලෝකෝත්තර පැත්තට ගන්නෙ. ඒකම ප්‍රථම ධ්‍යාන මාර්ගසිත ප්‍රථම ධ්‍යාන ඵලසිත දෙවෙනි ධ්‍යාන මාර්ගසිත දෙවෙනි ධ්‍යාන ඵලසිත කියලා ඒ විදිහට ගත්තොත් 40ක් වෙනවා දැන් මෙතනින් ඔක්කොම පොදු යරන් තියෙන 8යි හින්දා තව 32ක් 89ට එකතු වුණා තමයි 121ක් වෙන්නේ එහෙනම් හකුලලා ගන්න ක්‍රමය ගන්න අපි අදිමෝක්කය වගේ ධ්‍යානංගයක් නොවන දෙයක් ගැන කතා කිරීම සඳහා එතකොට අදිමෝක්කයේ යෙදෙන සිත් ඔක්කොම තියෙනවා 89න් 78කම යදෙනවා. නොයදෙන සිත් 11යි තියෙන්නේ. ඒක අපිට මතක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ යමක් අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන සිතක් මේ මේ සිත කියලා කියන්නේ. එතකොට මේක යෙදෙන සිත් ඔක්කොම ගත් නොයෙදෙන සිත් ඔක්කොම ගත්තොත් නොයෙදෙන සිත් තමයි විචිකිච්ඡා සහිත සිතයි එකයි තියෙන්නේ විචිකිච්ඡා සාගත සිත් තියෙන එකයි. අන්න ඒ සිතේ යෙදෙන්නේ නැහැ. එතකොට අකුසල් සිත් 12 අපි දන්නවා අකුසල් සිත් 12ක් තියෙනවා. මොනවද? ලෝභ මූල 8යි, දේශ මූල 2යි, මෝහ මූල 2යි. ඕකේ තියෙනවා විචිකිච්ඡා සහගත සිත. අන්න ඒ සිතේ ඇරෙන්න ඉතිරි ඉතිරි 11ම යෙදෙනවා. හරි. එතකොට එන විචිකිච්ඡා සිතේ අදිමෝකයේ දෙන්නේ නැහැ. ඊළඟට දෙපස් විඥාන කිව්වහම අපි දෙපස් විඥානය කියලා සාකච්ඡා කරා. මොනවද දෙපස් විඥාන කියන්නේ? උපේක්ෂා සහගත චක්කු විඥාන දෙකයි, උපේක්ෂා සහගත සෝත විඥාන, ගාහන විඥාන, ජීවයා විඥාන. මේ හතරම උපේක්ෂා සහගතයි. එතකොට දෙවරක් හතර 8යි. දුක්ඛ සහගත සහ සුඛ සහගත කාය විඥාන. ඒවා මොනවද? අහේතුක කුසල හා අකුසල විපාක විදිහට එන සිත් ටික. ඒවා අහේතුකයි. ඒ වාගේ මේ ਵਿਚාරය යෙදෙන්නේ නැහැ. එහෙනම් එතන 10ක යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ විචිකිච්ඡාසිතේ යෙදෙන්නේ නැහැ. මොකද ਵਿਚාරණේ අදිමොක්කය. අදිමොක්කේ අදිමොක්කේ යෙදෙන්නේ නැහැ විචිකිච්ඡා සහගත සිතේ සහ දෙපස් විඥානයේ. ඔන්න හතරවෙනි නීතිය. හරිද? විතක්ක වලට තියෙන නීති අපි දැන් දන්නවා 66ක් සිත් එතන 55ක යෙදෙනවා කියලා. විචාර වලට තියෙන නීතිය දන්නවා 66ක යෙදෙනවා කියලා. අදිමෝක්ෂයට තියෙන නීතිය දන්නවා ඒ තමයි විචිකිච්ඡා සහගත සිතේ යෙදෙන්නේ නැහැ සහ දෙපස් විඥානය යෙදෙන්නේ නැහැ කියලා අනිත් ඔක්කොගෙම යෙදෙනවා කියලා දන්නවා නේද එතකොට සරචිත්ත සාධාරණ චෛතසික ඔක්කොට ඔක්කොම සිත්වල යෙදෙනවා කියලා දන්නවා දැන් නීති හතරක්ම දන්නවා දැන් 16න් හතරක් දන්නවා හරි තව 8යි තියෙන්නේ විභාගේ පාස් කරගන්න පුළුවන් එහෙම නේද හොඳයි ඊළඟට අපි යනවා මේකෙම එතකොට නොයදෙන ෆිට් එක ගැන මෙයාට දැන් අපි යෙදෙන ෆිට් එක නොයදෙන ෆිට් එක එතකොට යෙදෙන ෆිට් එක ගැන කතා කරන්න පුළුවන් අර විදිහට පරිස්සමෙන් අර හොයාගෙන නොයදෙන සිත් ටික අපි දැනගත්තාම අපිට ලේසි නොයදෙන සිත් තමයි විචිකිච්ඡා සහගත සිතයි දෙපස් විඥානයයි කියන ටිකේ යෙදෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ ඒ නීතිය අපි එතකොට දන්නවා. ඊළඟට අදිමෝක්ෂය ඊළඟට පස්සේ තින්නේ වීරය. හරිද? වීරිය කිව්වහමත් ඒ කියන්නේ වීරිය ගැන අපි කතා කරා වීරිය කියලා කිව්වහම ඒක යෙදෙන සිත් සහ නොයෙදෙන සිත් කතා කරනවා එතනත් අපිට ලේසි නොයෙදෙන සිත් ටික ගැන බලපුවාම ඒ කියන්නේ නැවත උත්සාහ කරන ගතියනේ වීරිය කියන චෛතසිකයේ ස්වභාවය අපි දැනගත්තා උත්සාහ කරන ගතිය ඒ උත්සාහ කරන ගතියක් යම් අරමුණක උත්සාහ කරන ගතිය පංචද්වාරජන සිතේ නැහැ. හරිද? පංචද්වාරාජන පංචද්වාරාවජන සිතේ නැහැ. ඊළඟට දෙපස් විඥානේ නැහැ. ඒවා අර විපාක විදිහට හැදෙන සිතක් දෙපස් විඥානය කියන්නේ. ඒ වගේම තමයි සම්පටිච්ඡන සිතේ සහ සම්තිර්ණ සිත සම්පටිච්ඡන සිත් දෙකක් තියෙනවා සම්තිර්ණ සිත් තුනක් තියෙනවා. අන්න ඒ ටිකේ නැහැ. ඒ ටික මතක තියාගත්තාම හරි මොනවද? එහෙමනම් පංචද්වාරා වජ්ජන සිතේ නැහැ. ඊළඟට දෙපස් විඥාණය සිත්වල නැහැ. එතකොටතර 10යි. අපි සාකච්ඡා කරා සම්පටිච්ඡන සිත් දෙකක් තියෙනවා කියලා. ඒ මොකද සම්පටිච්ඡන සිත්වල තියෙන අරමුණ පිළිගන්නා සිත ඒකට වීරියක් අවශ්‍යයි. ඒකට වීරිය යෙදෙන්නේ නැහැ. සම්පටිච්ඡන කියේ අරමුණ පිළිගන්නා ගතිය තියෙන සිත. සම්තිරණ කියලා කිව්වේ අරමුණ තීරණය කරගන්න. හරි තීරණය කරගන්න අපි ඔකට හරියට කිව්වේ නිකන් අර හෝටලයක ඉන්නවා පිළිගැනීමේ නිලධාරියෙක්. එයා එයා ඉස්සෙල්ලාම කරන්නේ පිළිගන්න එක විතරයි. ඊට පස්සේ ඒ ආපු කෙනා ගැන තීරණය ගන්නෙ ඇතුළට ගියාමයි. එතකොට ආපු කෙනා ගැන තීරණයක් අරගන්න මෙයා තමයි මේ ආවේ. ඉස්සෙල්ලා අරයා පිළිගන්න කෙනාට එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද මොකවත් වැඩක් නැහැ. එයා එතන පිළිගන්න වැඩේ විතරයි. එයා පිළි අරගත්තට පස්සේ එයාව යොමු කිරීම සඳහා ඉන්නවනම් වෙන කෙනෙක් එයා ආයිබුවන් කියලා පිළිගත්තා. අන්න අතරින් ඉන්නවා වෙන් කරලා යවන කෙනෙක්. එයා තමයි මේ පිළිගත් කෙනා පිළිබඳ තීරණය කරන්නේ තීරණය කරන්නත් වීරයක් ඕන වෙන්නේ නැහැ. ඒ නැතිත. එතකොට සම්තිර්ණ සිත් තුනක් තියුණා. ඒ සම්තිර්ණ ආ වීරිය කියන්නේ හරියට නිකන් අර බලනායකයෙක් වගේ කෙනා තමයි අදගෙන යන කෙනා අපි අදගෙන යන්නේ. එතකොට පංචද්වාරා වර්ජන සිත් වලටත් මේ වීරය ඕන වෙන්නේ නැහැ. ඒක ආවර්ජන සිත මේ එතකොට අන්න ඒ සිත් ටිකේ වීර්යය යෙදෙන්නේ නැහැ අනිත් ඒ වගේ යෙදෙනවා එතකොට එතකොට බලන්න පංචද්වාරාවජන එක සිතයි සම්පටිච්චන සිත් දෙකයි සම්තිරණ සිත් තුනයි 3යි 2යි 5යි 1යි 6යි අතනින් 10 10යි 10යි එතකොට 10යි 6යි 16ක් බවට පත් වෙනවා හරි එතකොට එහෙමනම් වීරය කියන චෛතසිකය මොනවද මේ ප්‍රකීර්ණක චෛතසික බලන්න මේවා එතකොට කුසල අකුසල ඔක්කොගේ මේදෙනවා. අන්න බාහන් දැන ගැනීමෙන් තියෙන ලාභය අකුසලයේහි වීරයක් තියෙනවා. හැබැයි ඒක සම්මා වායාම නෙමෙයි. නේද? වීරය කියන ගුණාංග කුසල් සිත්වල වගේම අකුසල් සිත්වල <coughs> අකුසල් සිත්වල තියෙනවා. ඇයි? අපිට අකුසලයක් කරන්න තල්ලු කරලා දාන ගතියක් තියෙනවද නැද්ද? නේද? අකුසලයේ පැත්තට ඇදගෙන යන සිත් පහළ වෙනවා. නේද? ඒක තමයි බලනායකයෙක් වගේ කියලා කියන්නේ. ඒ ඒ සිත් ඊළඟ සිතට ලොකු හේතුවක් වෙනවා. තල්ලුවක් දාන්න. එන්න එන්න එන්න වීරය වැඩි වෙන සමහරට හොරකම් කරන්න වීරයක් ඕනේ. නේද? වෙනකුත් වෙනත් වැඩ කරන්න වීරයක් ඕනේ. ඒවා එයාලා දැකලා තියෙනවා නේද? වීරය තියෙන හින්දා අකුසල පැත්තට වීරිය තියෙන හින්දා මොකද වෙන්නේ? නරක වැඩ කරන්නේත් ලොකු උත්සාහයකින් නරක වැඩ කරනවා. හරිද එහෙනම් වීරිය කියන එක දැන් එතකොට අපි දන්නවා හොඳට වීරිය කියන එක කුසල අකුසල දෙකේම යෙදෙන ස්වභාවය තියෙනවා එතකොට ඒ කුසල අකුසල දෙකේම යෙදෙනවා ඒකයි වීරයට කිව්වේ ප්‍රකීර්ණක චෛතසිකයක් කියලා හරිද වීරියට කිව්වේ ඒක කුසල අකුසල දෙකේම අදාළ වෙලාට දෙනවා යෙදෙන්නේ නැති සිත් ටිකක් තියෙනවා ඒ කියන්නේ වීරිය යෙදෙන්නේ නැති සිත් ටිකක් තියෙනවා එකක් තමයි පංචද්වාර අධිසිත අනිත් එක තමයි සම්තිරණ සිත් තුනයි සම්පටිච්ඡන සිත් දෙකයි දෙපස් විඥානය. එතකොට අකුසල් සිත් ටික ගත්තොත් අකුසල් සිත් 12 12ම යෙදෙනවා. ඊළඟට මනෝද්වාරා වර්ජන හසිතුප්පාද ආදී ඒ සිත්වල යෙදෙනවා. ඊළඟට කුසල් සිත් 24ක යෙදෙනවා. රූපාවචර සිත් 15ම යෙදෙනවා. අරූපාවචර සිත් 12ම යෙදෙනවා. ලෝකෝත්තර සිත් 8ක යෙදෙනවා. හරිද? එතකොට යෙදෙන්නේ නැත්තේ අර මම දැන් කලින් කිව්ව කාරණා ටික ඒ ඒ කිව්ව සිත් ටික යෙදෙන්නේ නැත්තේ. එතකොට මොකද වෙන්නේ? ඔක්කොම සිත් ටික 73ක් 89න් 73ක් වෙනවා. යෙදෙන්නේ නැති සිත් 16යි. ඒ විදිහට තමයි 89 හැදෙන්නේ. එතකොට වීර්යය ගැන අපි දැන් හිමින් බලන්ඩ මේවා මේ වාගේ යෙදෙන්නේ නැති සිත් ටික ගැන හොඳට මතක තියාගත්තම හරීම ලේසියි. අනිත් සිත් ටික ගැන ඔක්කොම ගැන අපිට දැන් අදහසක් තියෙනවානේ. යෙදෙන්නේ නැති සිත් ටික ගැන මතක තියාගන්න ලේසි. එතකොට මේ නීති මතක තියාගත්තම අඩු පැත්ත මතක තියාගත්තම ලේසි. සාරාංශයක් වශයෙන් මතක තියාගන්න පුළුවන්. මේ දෙක පාටම ද වීරිය දෙන්නේ නැහැ. මොන පංචා පංචද්වාරවජන සිතකේ දෙන්නේ නැහැ. එතකොට සම්පටිච්ඡන සිත් දෙකේ දෙන්නේ නැහැ. සම්තිර්ණ සිත් තුනේ යෙදෙන්නේ නැහැ. දෙපස් විඥානය යෙදෙන්නේ නැහැ. එතකොට සිත් 121 21ක් ගැන දන්න කෙනාට හොඳටම දන්නවා මේ සිත් එකේ යෙදෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අනිත් ඔක්කොගෙම යෙදෙනවා. අපි ඕන දැන් මතක තියාගන්න එහෙමනේ. නේද? පහසු ටික මතක තියාගත්තාම හරි. ඊළඟට අපිට තියෙන ප්‍රීතිය ගැන ප්‍රීතිය ගැන කතා කරද්දී ඒත් එහෙමයි ප්‍රීතිය කියන්නේ අන්න බලන්න එතනදී අපිට ඒක ඕන වෙනවා ප්‍රීතිය කියන්නේ ධානාංගයක්ද නැද්ද ප්‍රීතිය කියන්නේ ධානාංගයක් ප්‍රීතිය කියන්නේ ධානාංගයක් නිසා වෙන් ඒ ප්‍රීතිය ගැන සාකච්ඡා කරද්දී අපිට 121 ක්‍රමයට ගන්න වෙනවා. සිත් 121ක් කියන ක්‍රමයට ගන්න වෙනවා. එතකොට කොහොමද මේක ගැන කතා කරද්දී මොනවද යෙදෙන යෙදෙන්නේ මොනවද නොයෙදෙන්නේ මොනවද කියලා බලා ගන්න ඕනේ. මතකද අපි කතා කරනකොට කතා කරා දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිත් දෙකක් තියෙනවා. දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සිත් දෙකක් තියෙනවා. ඊළඟට උපේක්ෂා සහගත සිත් 55ක් තියෙනවා. දුක් සහගත සුඛ සහගත කියන කාය විඥාන තියෙනවා. ඊට පස්සේ චතුත් අධ්‍යානේ මේ ප්‍රීතිය දෙන්නේ නැහැ. ඉතින් මේකෙදි ඔන්න බලන්න නොයදෙන සිත් ගත්තොත් 70ක් තියෙනවා. නොයදෙන සිත් 70ක් තියෙනවා. යදෙන සිත් 51ක් තියෙනවා. මේකෙදින් පහසු එකක් මතක තියාගන්න ඕනේ. දෙපැත්තම නිකන් සමානයි වගේ. මේක මතක තියාගන්න ලේසි සෝමනස්ස සහගතයි කියලා තියෙන කියන්නේ ලෝභ මූල සිත් 18ක් ගත්තොත් සෝමනස්ස සහගතයි කියන සිත් ටිකේ යෙදෙනවා ප්‍රීතිය යෙදෙනවා හරිද අහේසිත අහේතුක සිත් 18ක් ගත්තාම එතන තියෙනවා සෝමනස්ස සහගත සංකීර්ණ සිතක් සෝමනස්ස සහගත හරිතුපාද සිතක් කියලා. එතකොට අහේතුක සිත්වල තියෙන සෝමනස්ස සහගත කියලා තියෙන දෙකේ යෙදෙනවා. ඊළඟට කාමසෝබන සිත් 24 මේ කාමාවචර පැත්තට මේ කතා කර කර ඉන්නේ. එතකොට ඒකේ කාමසෝබන සිත් 24යි ඔක්කොම. මේ 24න් සෝමනස්ස සහගත ටිකේ යදෙනවා. මොනවද සෝමනස්ස සහගත කුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත්. හරිද? එතකොට සෝමනස්ස සහගත කුසල් සිත් තියෙන්නේ 4යි. එහෙනම් විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි. ඊළඟට රූපාවචර සිත් 15 මොකද මේකේ 15වෙන් ප්‍රථම ဒုတိ ය තෘතීය ධානයේදී දක්වාම ප්‍රීතිය තියෙනවා. අන්න බලන්න ලේසි එහෙනම් දැන් මේකේ මේ යෙදෙන සිත් ටික ගත්තම ලේසි අපිට. හරි? ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන දක්වාම ප්‍රීතිය තියෙන හින්දා රූපාවචර පැත්තෙන් ගත්තොත් එහෙම හැම ධ්‍යානසිතකම කුසල විපාක ක්‍රියා කියලා තියෙනවා. එහෙනම් එතන තුනේව තුනක් තියෙන්න ඕනේ. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන කුසල සිත් තුනයි. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන විපාක සිත් තුනයි, ක්‍රියා සිත් තුනයි. හරි? එහෙනම් රූපාවචරයේ වයින් එනවා කුසල විපාක ක්‍රියා කියලා තුන තුන ඊළඟට ලෝකෝත්තර මාර්ගසිත එහෙනම් එන්න ඕනේ ලෝකෝත්තර මාර්ගසිත 12ක්. ඇයි ඒ? හතරවර තුනයි. නේද? ඇයි? ධ්‍යාන තුන. ඵලසිත 12යි. ඇයි? හතරවරක් තුනයි ධ්‍යාන තුන. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යානයේදී ලෝකෝත්තර සිත් පහළ වෙනවා නම් ඒ වගේ ප්‍රීතිය යෙදෙනවා. ඒ ලෝකෝත්තර සිතේ ප්‍රීතිය යෙදෙනවා. ඵලසිත පහළ වෙනවා නම් ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තෘතිය අධ්‍යාන තුනේ ඒ වගේ ප්‍රීතිය යෙදෙනවා. එහෙනම් 12 12 එන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි 51 හැදෙන්නේ. ලෝභ මූල සිත් 4යි අහේතුක සිත් 18න් සෝමනස්ස සහගතේ අහේතුක සිත් 18න් සෝමනස්ස සහගත සිත් දෙකයි තියෙන්නේ එකක් තමයි සෝමනස්ස සහගත සම්තිර්ණ සිත අනිත් එක තමයි සෝමනස්ස සහගත හසුතුපාද හිත. ඒක මතක තියාගන්න ඕනේ. ඒවා දැන් මතක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ අපි සිත් ගැන එතකොට සිත් කොලේට ආයෙ ගිහිල්ලා බලන්න ඕනේ මේ සිත් කොහෙද තියෙන්නේ කියලා. හරි. එහෙනම් සෝමනස්ස සහගත සම්තිර්ණ සිත සෝමනස්ස සහගත හසුතුපාද සිත කියලා කියන අහේතුක සිත් 18 කියනකොට මතක් වෙන්න ඕනේ chart එකේ කොහෙද මේ අහේතුක සිත් තියෙන්නේ? 121යි කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. හරි? අන්න බලන්න එහෙම මතක තියෙන්න ඕනේ. දැන් කාමාවචර පැත්තෙන් ආපුවාම අන්න බලන්න ඒක ආය බෙදෙනවා ලෝභ මූල, දේශ මූල, මෝහ මූල කියලා. එතකොට කාමාවචර පැත්තේ ලෝභ මූල සිත් 10 ලෝභ මූල සිත් වලින් ඒ 18න් යෙදෙන්නේ ඒ ටිකෙන් යෙදෙන්නේ සෝමනස්ස සහගත සිත් හතරේ විතරයි. හරිද? සෝමනස්ස සහගත සිත් හතරේ විතරයි. එතකොට අහේතුක සිත් ඔක්කොම 18ක් තියෙනවා. අහේතුක සිත් 18න් යෙදෙන්නේ සෝමනස්ස සහගත සම්තිර්ණ සහ හදිසුපාද කියන සිත් දෙකේ විතරයි. එතකොට මොකද ලෝභ මූලසිත 8න් යෙදෙන්නේ සෝමනස් සහගත 4 විතරයි. අපි දන්නවා සෝමනස් සහගත, ditthිගත, සංප්‍රයුක්ත, අසංකාරික, සසංකාරික ભેදෙන් යෙදෙනව සිත් මට 18යි කියලා කියවන 18නේ 8යි. ලෝභ මූලසිත 8න් එතකොට ප්‍රීතිය යෙදෙන්නේ සෝමනස් සහගත ටික විතරයි. හරිද? අන දැනගන්න. එතකොට දැන් ලෝභ මූලසිත 8 කියනකොට සිත් 121යි කාමාවචර නේද? ඊට පස්සේ එතන කාමාවචර පැත්ත වෙන අකුසල අකුසල වලින් ලෝභ මූල. හරිද? අකුසල වලින් ලෝභ මූල. හරිද? එහෙමයි එක එක එක ඔළුවට එන්න ඕන ලෝභ මූල සිත් කියනකොට. එතකොට මේ ලෝභ මූල සිත් හතරයි ඊළඟට තියෙන්නේ කාමාවචර පැත්තෙම අහේතුක සිත්. අහේතුක සිත් 18ක් තියෙනවා. ඒ 18න් සම්ති සෝමනස්සහගත සිත් දෙකයි තියෙන්නේ. එතකොට එහෙනම් අතනින් හතරයි මෙතනින් දෙකයි. ප්‍රීතිය දෙන්නේ ওই ටිකේ විතරයි. ඊළඟට කාම සෝබන සිත් ගත්තාම කාමසෝබන සිත්වල සෝමනස්ස සහගත කුසල් සිත් වලින් 8න් 4යි නේද? විපාක සිත් 8න් 4යි. ක්‍රියා සිත් 8න් 4යි නේද? ඒක සෝමනස්ස සහගත ආකාරයෙන් බෙදනකොට 4යි එන්නේ සෝමනස්ස සහගත පැත්තට එන කුසල විපාක ක්‍රියා හතරම මතක තියාගන්න දැන් ලේසි. හරි අතනින් ලෝභ මූල සිත් වලින් කාමාවචර පැත්ත ගත්තාම ඒ පැත්තෙන් එන සිත් ටික මතක තියාගන්නවා. මොනවද? සෝමනස්ස සහගත සිත් 4යි ලෝභ මූල පැත්තෙන් අහේතුක පැත්තෙන් 2යි සෝබන පැත්තෙන් 24න් 12යි. හරිද? අන්න එහෙම මේ විදිහට අපි මේක ප්‍රවේශමෙන් අපේ ඔළුවට ගන්න ඕනේ. හරිද? ඒකට ටිකක් විශේෂකමක් හැදෙනවා. හරි හැදෙන්නේ මේ වචන පැටලිල්ලත් එක්ක. මේ වචන පැටලිල්ලත් එක්කට වැඩිය දැන් ප්‍රීතිය කියලා කොහොම ඒක සෝමනස්සය කියලා අපිට සෝමනස්ස සාගර සිත් වල යෙදෙන්නේ කියලා දැනගත්තාම අපිට ලේසියෙන්ම මේක මේ මේ රාමුව ඇතුළට ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ රාමුව ඇතුළට ගත්තාම මට මේක හොයාගන්න පුළුවන්. ඊළඟට දැන් අපි යනවා ඊළඟට තියෙන රූපාවතර සහ අරූපාවතරනේ. අරූපාවතර එකකවත් මොකද චතුත් ධ්‍යාන ඉක්මවා ගියේ හින්දා අරූපාවතර එකකවත් ප්‍රතිය දෙන්නේ නැහැ. රූපාවතර වලින් විතරයි එන්නේ. රූපාවතර සිත් තියෙන්නේ මොනවද? කුසල විපාක ක්‍රියා. එතකොට කුසල විපාක ක්‍රියා කියලා තියෙනකොට ඒ කුසල විපාක ක්‍රියා කියලා තියෙන වෙලාවයි පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ දක්වා එන්නේ. එතකොට එහෙනම් 3 අර 3 9ක් එතන එනවා. හරිද? එතකොට ලෝකෝත්තර සිත් වලින් ගත්තාම එක જાතියකින් 4යි ධ්‍යාන 4ට ධ්‍යාන 5යි ඒකෙන් 1 2 3 දක්වාම ප්‍රීතිය දෙනවා. එහෙනම් 4 වර 3 12යි. හරිද? මොනවද? මාර්ග සිත් 12යි, ඵල සිත් 12යි. ඔය ටික එකතු කරගත්තා වෙනවා 51ක් කියලා. හරි. එහෙනම් ප්‍රීතිය යෙදෙන සිත් 51යි. ප්‍රීතිය යෙදෙන සිත් 51යි. ඔය තමයි නීතිය. ඔය එතකොට දැන් අපි නීති හතක් දැන් කතා කරලා තියෙනවා. හරිද? මේක ඉතින් බොහොම මේ පහසුවෙන් කතා කරන්න පුළුවන් අපි ඒක මම ආයෙ කියන්නේ දැන් අපි ඊළඟ දවසේ ආයෙ මේකේ මේකේ තියෙන මේකේ තියෙන විස්තර කරපු ටික කෙටියෙන් ඉතා කෙටියෙන් මම සාරාංශ වශයෙන් මතක් කරනවා. ඊළඟ දවසේ. එතකොට අපිට ඉතුරු වුණා ඡන්දය ගැන. අපි ඡන්දය ගැන ඊළඟ දවස් කතා කරමු. මොකද මේකේ කොනක් ඉතුරු කරගන්නේ හොඳයි. මේකත් එක්කම ඉතිරි ටික කතා කරන්න ඕන හින්දා. නමුත් එහෙම මතක තියාගන්න ගන්න නම් අපි බොහොම ප්‍රවේශමෙන් හිමින් සැරේ ඕක ඔක්කොම පාඩම් කරන්න යන්න එපා කරම ආයෙ කියනවා දැන් දැන් ඔන්න උනන්දුවක් ඇති වෙන්න පුළුවන් කාලේ මේ මේ ටික පන්න ගත්තොත් හරිද මේ තියෙන අපි ආවේ නේද සති මේ 25 වෙනි සතිය මට මතක හැටියට එහෙනම් දේශනා 25ක් එක සතියක අපි අභිධර්මය කරේ නෑ නේද 25ක් විතර කතා කරලා තමයි මේ ගානට එන්නේ හිමීෙන් කතා කරේ මම කිව්වා මේක හිමීෙන් කරමු කියලා දැන් තියෙන අපි මේක එක්ක අතාරිනවද නැද්ද කියන කතාව <laughs> හරිද ඉතින් මේක අත කරගන්න එපා. අද පටන් ගන්න කෙනෙකුටත් මේක කරන්න පුළුවන්. මේ තමයි ඕනම තැන. මෙතනින් කොහොම හරි පැනගන්න. මේ මේ කඩේම පන්න ගන්න. මේ කඩේම පන්න ගැනීම සඳහා කළ යුතු දේ අද හරි කමන්නේ අභිධර්ම පොතක් අරගෙන ඒක සටහන හදන්න. හරි සටහන හදන්න ලේසි දැම්මම කිව්වා සිත් කොටස් හතරකටයි මෙහෙම බෙදලා තියෙන්නේ කියලා. එතකොට ඒක මූලිකව සටහන ඒ අර වාඩම කරගෙන යද්දි මේ සටහන පුරවගෙන යන්න. හරිද? චෛතසික කොටස් තුනකටයි කියලා. ඉතින් සිත් ටික අරගෙන සතහන පුරවගෙන එතන හදාගෙන හදාගෙන අර chart එකක් වගේ එකක් හදාගෙන හදාගෙන යන්න. එහෙම ගිහිල්ලා එතන ඉස්සෙල්ලා ඒ ඒ ඒක යටම සිත් જાති ටික මේ ටික මේ ටික ලියගන්න. ඒක සමස්ත බැල්මක් යොදන්න. හරිද? සමස්ත බැල්මක් යොදපුවාම හොඳට තේරෙන රටාවක්. හරිද? එතකොට මේ රටාව තේරුණාම මතක තියාගන්න ලේසියි. ඊට පස්සේ අපි මේ සම්ප්‍රයෝග ගැන කතා කරනකොට දැන් අද සංපයෝග ගැන කතා කරපු ටික අරගෙන ඒක කතා කරනකොට බලන්න මගේ මනස මේ ඉක්මනට මෙතෙන්ට එනවද කියලා. මගේ මනස ඉක්මනට මෙතෙන්ට එනවද කියලා බලන්න. එහෙම එනවනම් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව හැම එකක්ම කතා කරන්න පුළුවන්. ඉතින් ඒ ඒක කතා කරන ගමනොත් එන්න පටන් ගන්නවා. ඒක තමයි අපි අභිධර්ම ඉගෙන ගන්න පුරුදු කරන්න ඕන දැන්. සිත් ටික සහ චෛතසික ටිකේ වර්ගීකරණ ටික ඔළුවේ පොතේ තිබිලා බෑ ඔළුවේම තියෙනවා. ඒක මතක තියාගන්න මම කියනවා හරීම පහසුයි කියලා. මම ඇයි මේ පහසු ටිකක් ගැන නැවත නැවත මෙච්චර කතා කරන්නේ? මෙතනම අතහරින්න ඉඳා. හරිද? මේක ඉතා පහසු ටිකක්. මේ ටික ඒ ටික ගැන මෙච්චර කතා කරන්නේ. මෙතනම තමයි අපි මේ ඔක්කොම අතහරින තැන එන්නේ අපහසුයි කියලා. ඔය තියෙන්නේ තේරුම් ගන්න බැරි අපහසුයක් නෙවෙයි. ඔළුව නරක් වුණා නෙවෙයි. තියෙන්නේ මේ තියෙන්නේ මම අහනවා සාමාන්‍ය පෙළවලටත් ඉස්සෙල්ලා 7 8 පන්තියේදී කුලක පාඩම කියලා දුන්න ඉස්සෙල්ලාම දවසේ ත්‍රිකෝණමිතිය විශේෂයෙන් කියලා දුන්න ඉස්සෙල්ලාම දවසේ ඔළුව විකාර වගේ දැනුන්නේ නැද්ද? නේද? පස්සේ අයියෝ මේක මොකද්ද මේ පොඩි දෙයක් නේ මෙතන තියෙන්නේ කියලා හොඳටම තේරුණා. සමස්තය තේරුණාට පයිතගරස් ප්‍රමේය වගේ එක සමස්තය තේරුණාට පස්සේ ආයෙක කරන්න දෙයක් නැහැ. ඕනම දිගක් පල්ලක් හොයාගන්න නේද? වර්ගමූලය දන්නවනම් හොයාගන්න පුළුවන් කියලා තේරුණා. එහෙනම් එච්චරයි. නේද? ඉතින් සමස්තය තේරුම් ගත්තට පස්සේ මොකද උනේ ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් සමස්තය තේරුම් ගන්න අභිධර්මයේ මේ තියෙන මූලික ටික එතකොට අපිට මේක හරියට හරියට දාගෙන කටයුතු කරන්න පුළුවන්. ඒකද මේක ලේසි වැඩක් කියන එක මට මේ මුළු පාඩම් මාලාවෙම එකම අරමුණ මේක අමාරු නැති ලෙහෙසියෙන් හදාරන්න පුළුවන් කලින්ම සංකීර්ණයි කියලා හිතන එක තමයි මේ ප්‍රශ්නේ සංකීර්ණ වෙන්න හේතුව මේ වචනවල තියෙන දිග. සෝමනස සහගත, දිට්ඨිගත, සංප්‍රයුක්ත, අසංකාරික කියනට අපිට ඒවා වැඩි අර නිකන් අර සුමට ගතියක් නැහැ. ඒක හින්දා ටිකක් මේ අමාරු ගතියක් තේරෙනවා. නමුත් ඒක ටික දවසක් යද්දී හරියනවා. ඒකින්ද මෙච්චර වටින ධර්මය අපි අතාරින්නේ නැතුව බෞද්ධ විදිහට මේක හදාරලා මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සුවපත් කරගන්න හැමෝටම තිලක්ෂණ අවබෝධය සඳහාම මේ උතුම් ධර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.